වාසෙට සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා ඉච්ඡානංගලේ විහෙරති ඉච්ඡානංගල වනසණ්ඩේ තේන කෝපන සමයේන සම්බහුලාං අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්‍රාහ්මණ මහාශාලා ඉච්ඡානංගලේ පටිවසන්තේ සේයතේදං චංකේ බ්‍රාහ්මනෝ ठारुक्को ब्राह्मणो पोखरसाति ब्राह्मणो जानुस्सोनि ब्राह्मणो त्वोदय्यो ब्राह्मणो अन्ये च अभिज्ञाता अभिज्ञाता ब्राह्मणमहाशालाम् अत को वासेट्टभारद्वाजानम् मानवानम् जङ्घाविहारम् अनुचङ्कममानानम् अनुविचरमानानम् अयमान्तरकथा उदपादे කතම්බෝ බ්‍රාහ්මනෝ හෝතීති භාරද්වාජෝ මානවෝ ඒවමාහ යතෝ කෝභෝ උබතෝ සුජාතෝ හෝති මාතිතෝ ච පිතිතෝ ච සංසොන්දහ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යෝගා අක්ඛිතෝ අනුපක්ඛුට්ඨෝ ජාතිවාදේන එත්තාවතා කෝභෝ බ්‍රාහ්මනෝ හෝතීති වාසෙට්ඨෝ මානවෝ ඒවමාහ යතෝ කෝ බෝ සීලවාචේ හෝති වත සම්පන්නෝ ච එත්තාවතා කෝ බෝ බ්‍රාහ්මනෝ හෝති තී නේවකෝ අසක්කේ භාරද්වාජෝ මානවෝ වාසෙට්ටං මානවං සංඥාපේතුම් නපන අසක්කේ වාසෙට්ඨෝ මානවෝ භාරද්වාජං මානවං සංඥාපේතුම් අතකෝ වාසට්ඨෝ මානවෝ භාරද්වාජං මානවං ආමන්තේසේ අයං කෝඹෝ භාරද්වාජ සමනෝ ගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලාපබ්බජිතෝ ඉච්ඡානංගලේ විහෙරති ඉච්ඡානංගල වනසණ්ඩේ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බෝගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ආයාම බෝ භාරද්වාජ යේන සමනෝ ගෝතමෝ තේනුපසංකමිස්සාම උපසංකමිත්වා සමනං ගෝතමං ඒතමත්තං කුච්චිස්සාම යතානෝ සමනෝ ගෝතමෝ ව්‍යාකරිස්සති තථානම් ධාරෙස්සාමාති එවං භෝති කෝ බාරද්වාජෝ මානවෝ වාසෙට්ඨස්ස මානවස්ස පච්චස්සෝසි අතකෝ වාසෙට්ඨ භාරද්වාජා මානවා යේන භගවාතේනුප සංකමින්සු උපසංකමෙත්වා භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නෝ කෝ වාසෙට්ඨෝ මානවෝ භගවන්තං ගාථාහි අජ්ජේ භාසී අනුඤ්ඤාත පටිඤ්ඤාතාත්තේ විඤ්ඤාමය මස්සුභෝ අහං පොක්ඛර සාතිස්ස තාරුක්ඛස්සායම් මානවෝ තේ විඤ්ඤාණං යදක්ඛාතං තත්ත කේවලිනෝස්මසේ පදකස්මා වෙය්‍යා කරණා ජප්පේ ආචරේය සාදිසාම් තේ සංඝෝ ජාති වාදස්මින් විවාදෝ අත්ථි ගෝතම ජාතියා බ්‍රාහ්මනෝ හෝති භාරද්වාජෝ इति භාසති අහංච කම්මනා බ්‍රෝමි එවං ජානාහි චක්කුම තේන සක්කොම පඤ්ඤාපේතුම් අඤ්ඤමඤ්ඤං මයං උභෝ භගවන්තං කොට්ඨමාගම්ම සම්බුද්ධං ඉති විස්සුතං චන්දනං යතා khයාති තම් පෙච්ච පංජලිකා ජනා වන්දමානා නමස්සන්ති එවං ලෝකස්මින් ගෝතමං චක්ඛුං ලෝකේ සමුප්පන්නං මයං පොච්ඡාම ගෝතමං ජාතියා බ්‍රාහ්මනෝ හෝති උදාහෝ භවති කම්මනා අජානතං නොපබ්රෝහි යථා ජානේමු බ්‍රාහ්මනන්තේ තේසං බෝහං ව්‍යාචික්ඛිස්සම් අනුපුම්බං යථා තතං ජාති විභංගං පානානම් අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ තින රුක්ඛේපි ජානාත न चापि पटिजानरे लिङ्गम् जातिमयन्ते सङ् अन्यमन्या हि जातियो तथो कीटे पटङ्गे च यावकुन्थ किपिल्लिके लिङ्गम् जातिमयन्ते सङ् अन्यमन्या हि जातियो තතොප්පදේහි ජානාත කුන්දකේච මහල්ලකේ ලිංගං ජාති මයන්තේ සං අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ පාදෝදරේපි ජානාත උරගේ දීඝ පිට්ඨිකේ ලිංගං ජාති මයං තේසං අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ තතෝ මච්ඡේපි ජානාත උදකේ වාරි ගෝචරේ ලිංගං ජාති මයං තේසං අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ තතෝ පක්ඛේපි ජානාත පත්තයානේ විහංගමේ ලිංගං ජාති මයන්තේ සම් අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ යථායේතාසෝ ජාතේසෝ ලිංගං ජාති මයම් පුතෝ ඒවන්නත්ති මනුස්සේසෝ ලිංගං ජාති මයං පුතෝ නකේසේහි නසේසේහි නකන්නේහි නක්කේ නමුකේන නනාසාය නඔට්ඨේහි බමෝහිවා නගේවායන අංසේහි න උදරේන නපෙට්ඨියා නසෝනියාන උරසා නසම්බාදේ නමේ තුනේ නහස්සේහින පාදේහි නාංගුලිහි නඛේහිවා නජංගාහින ඌරෝහි නවන්නේන සරේනවා ලිංගං ජාතිමයං නේව යතහ අඤ්ඤාසු ජාතිසෝ පච්චත්තංච ශරීරේසු මනුස්සේස්වේව තං නබිජ්ජති වෝකාරංච මනුස්සේසු සමඤ්ඤාය පවොච්චති යෝහි කෝචි මනුස්සේසු ගෝරක්ඛං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි කස්සකෝසෝ නබ්‍රාක්මනෝ යෝ හි කෝචි මනුස්සේසු පුතුසිප්පේන ජීවති එවං වාසෙට්ඨ ජානාහි සිප්පිකෝසෝ නබ්‍රාක්මනෝ යෝ හි කෝචි මනුස්සේසු වෝහාරං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි වානිජෝසෝ න බ්‍රාහ්මනෝ යෝ හි කෝචි මනුස්සේසු පරපෙස්සේන ජීවති එවං වාසෙට්ඨ ජානාහි පෙස්සිකෝසෝ න බ්‍රාහ්මනෝ යෝ හි කෝචි මනුස්සේසු අදින්නම් උපජීවති එවං වාසෙට්ඨ ජානාහි චෝරෝ ඒසෝන බ්‍රාහ්මනෝ යෝ හි කෝචි මනුස්සේසු ඉස්සත්තං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි යෝධා ජීවෝ න බ්‍රාහ්මනෝ යෝ හි කෝචි මනුස්සේසු පෝරෝ හිච්ඡේන ජීවති එවං වාසෙට්ඨ ජානාහි යාජකෝසෝන බ්‍රාහ්මනෝ යෝ හි කෝචි මනුස්සේසු ගාමං රට්ඨං ච භුඤ්ජති එවං වාසෙට්ඨ ජානාහි රාජා ඒසෝන බ්‍රාහ්මනෝ न चाहं ब्राह्मणं ब्रोमि योनिजं मत्थि सम्भवम् बोवादेनाम सो होति सचे होति सकिञ्चनो अकिञ्चनम् अनादानम् तमहं द्रोमि ब्राह्मणम् सम्भसंयोजनम् चित्वा यो वेन परितस्सति සංඝාතිකං විසඤ්ඤොත්තං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මණං චත්වානන්දින් වරත්තං ච සන්දානං සහනුක්ඛමං උක්කෙත්ත ඵලෙඝං බුන්දං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මණං අක්කෝ සංවද බන්ධං ච අදොට්ඨෝ යෝත්තිතෙක්ඛතේ කන්තේ බලං බලානිකං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මණං අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුස්සදං දන්තං අන්තිම සාරේරං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මණං වාරේ පොක්කර පත්තේව ආරංගේරිව සාසපෝ යෝන ලිප්පති කාමේසු තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යෝ දුක්ඛස්ස පජානාති ඉදේව කය මත්තනෝ පන්න භාරං විසංයුත්තං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් ගම්භීර පඤ්ඤං මේධාවින් මග්ගා මග්ගස්ස කෝවිදම් උත්තමත්ත මනෝපත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං අසංසට්ඨං ගහට්ඨේහි අනාගාරේහි චෝභයං අනෝකසාරින් අප්පේච්ඡං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං නිදාය දණ්ඩනං භෝතේසු තසේතු තාවරේසු ච යෝනහන්තේන ගාතේති තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් අවිරොද්ධං විරුන්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදානං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යස්ස රාගෝච දෝසෝච මානෝ මක්ඛෝච ඕහිතෝ සාසපෝරිව ආරංගා තමහං ද්‍රෝමි බ්‍රාහ්මණං අකක්කසං විඤ්ඤපණෙන් ගිරහං සච්ඡං උදේරයේ යායනාදී සජේ කිංචේත් තමහං ද්‍රෝමි බ්‍රාහ්මණං යෝචදීගං වරස්සන්වා අනුන්තෝලං සුභා සුභං ලෝකේ අදෙන්නං නාදයතේ තමහං ද්‍රෝමි බ්‍රාහ්මනම් ආසායස්ස නවිජ්ජන්තේ අස්මින් ලෝකේ පරම්හිච නිරාසයං විසංයුත්තං තමහං ද්‍රෝමි බ්‍රාහ්මනම් යස්සාලයාන විජ්ජන්තේ අඤ්ඤාය අකතං කතේ අමතෝ ගධං අනුපස්සං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යෝධ පුඤ්ඤං ච පාපං ච උභෝ සංඝං උපච්ඡගා අශෝකං විරජං සුන්දං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් චන්දං වදිමලං සුන්දං විප්පසන්න මනාවිලං නන්දේ බව පරෙක්කේනං සමහම් බ්‍රෝමි බ්‍රාහ්මණං යෝ ඉමං ඵලපතං දුංගං සංසාරං මෝහමච්ඡගාත් තින්නෝ පාරගතෝ ජායි අනේජෝ අකතං කතේ අනුපාදාය නිබ්බුතෝ තමහම් ද්‍රෝමි බ්‍රාහ්මණං යෝධකාමේ පහන්්වාන අනාගාරෝ පරිම්බජේ කාම භව පරෙක්කේනං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යෝධතන්හන් පහස්වාන අනාගාරෝ පරිම්බජේ පන්හා භව පරෙක්කේනං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් හිත්වා මානුසකං යෝගං දිම්බං යෝගං උපච්චගාන් සම්බයෝග විසංයුන්තං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් හිත්වා රතින් ච අරතින් සීති භෝතං නිරෝපදින් සම්බාලෝකා විභුං වීරං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් චුතින් යෝ වේදි සත්තානං උපපන්තෙන් ච සම්බසෝ අසත්තං සොගතං බුන්දං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යස්ස ගතින් නජානන්ති දේවා ගන්ධම්බ මානුසා තේනාසවං අරහන්තං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් යස්ස පුරේච පච්ඡාච මඤ්ජේච නත්ථි කිංචනම් අකිංචනං අනාදානං තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් උසබං පවරං වේරං මහේසින් විජිතා විනම් අනේජං නහතකං බුද්ධං තමහං ද්‍රෝමි බ්‍රාහ්මනං පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගාපායං ච පස්සති අතෝ ජාතික්කයන් පන්තෝ තමහම් ද්‍රෝමි බ්‍රාහ්මනම් සමඤ්ඤාහේ සාලෝකස්මින් නාම ගොත්තං පකප්පිතං සමුච්ච සමුදාගතං තත්ත තත්ත පකප්පිතං දීඝරත්ත මනුසයිතං දික්ඛිගත මජානතං අජානන්තානෝ පබ්රුවන්ති ජාතියා හෝති බ්‍රාහ්මනෝ නජච්ඡා බ්‍රාහ්මනෝ හෝති නජච්ඡා හෝති අබ්‍රාහ්මනෝ කම්මනා බ්‍රාහ්මනෝ හෝති කම්මනා හෝති අබ්‍රාහ්මනෝ පස්සකෝ කම්මනා හෝති සිප්පිකෝ හෝති කම්මනා වානිජෝ කම්මනා හෝති පෙස්සිකෝ හෝති කම්මනා චෝරෝපි කම්මනා හෝති යෝධා ජීවෝපි කම්මනා යාජකෝ කම්මනා හෝති රාජාසි හෝති කම්මනා ඒවමේතං යථා භූතං කම්මං පස්සන්ති පණ්ඩිතා පටිච්ච සමුප්පාද දසා කම්ම විපාක කෝවිදා කම්මනාවත්තති ලෝකෝ කම්මනාවත්තති පජාන් කම්ම නිබන්දනා සන්තා රතස්සානීව යායතෝ තපේන බ්‍රහ්මචරියේන සංයමේන දමේන ච ඒතේන බ්‍රාහ්මනෝ හෝති ඒතම් බ්‍රාහ්මන මුත්තමං තේහෙ විඤ්ඤාහි සම්පන්නෝ සන්තෝකේන පුනම්බවෝ එවං වාසට්ඨ ජානාහි බ්‍රහ්මා සක්කෝ විජානතන්ති එවං වොත්තේ වාසට්ඨ භාරද්වාජා මානවා භගවන්තං ඒ සදවෝචුන් අබේක්ඛන්තං භෝගෝතම අබේක්ඛන්තං භෝගෝතම සේයතාති භෝගෝතම නික්කොජ්ජිතං වා උක්කොඤ්ජේය පටිච්චන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාතේල පජ්ජෝ තන්ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති ඒවමේවං බොහතා ගෝතමේන අනේක පරිහායේන ධම්මෝ පකාශිතෝ ඒතේමයන් බන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකේනෝ බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතේති වාසෙට්ඨ සුත්තං අට්ඨමං